මම එහෙමනම් දහම්සෙවන ස්වාමීන් වහන්සේ ඇත්තම ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. මේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තිනවා කවුද? ඒක ප්‍රශ්න ඒක ප්‍රශ්න නෙවෙයි ස්වාමීන් වහන්සේ. අපිට දහම් ඔව් වෙන කෙනෙක් කිව්ව කතාවක් නමුත් ඒක වැරදි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය පොහෝ දිනක නිකුත් වූ ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ පුවත්පතක ගිහි ලේඛිකාවක් විසින් පළ කර තිබූ ලිපියක සඳහන් වී තිබූ කරුණක මෙසේ සඳහන් කර තිබුණා. නිවනට සාපේක්ෂව සියලු උත්පත්තීන් දුගති බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇතේන. එහෙම එකක් දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සුගතිය දුගතිය කියලා දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ සුගතිය දුගතිය කියන කතාව නිවනට සාපේක්ෂව නෙමෙයි සංසාර ප්‍රවෘත්තියත් එක්කයි පැහැදිලි කරන්නේ. නිවනට සාපේක්ෂව බලනකොට කිසිදු සංස්කාරයක් කිසිදු උපතක් වර්ණනා කරන්න නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උතන වර්ණනා කරන්න නැහැ කියන එක වෙනම කතාවක්. කිසිදු සුගතියක් නැහැ ඔක්කොම දුගති කියන කතාව වෙනම කතාවක්. එහෙම කතාවක් ඒ සියල්ල දුගතියයි කියලා එහෙම කතාවක් දේශනා කරන්නේ නැහැ.